අරුණ මනතුංග මහත්මයා පෙරවන් සරණයි ස්වාමීන් වහන්ස ස්වාමීන් වහන්සේගේ දේශනාව පැහැදිලි කරනකොට සඳහන් කරා මහග්ගත සිත් පිළිබඳව ඒ කියන්නේ ධාන සිත් පිළිබඳව. ඉතින් එතකොට මට ඇතිවෙච්ච එක්තරා ප්‍රශ්නයක් තමයි දැන් සතිපට්ඨානයේදී විස්තර කරන්නේ මේ විදර්ශනා පැත්තදී එතකොට අතන ධානය සිත් ගැන සඳහන් කරන්නේ ඇයි ස්වාමීන් වහන්සේ? ඒ කියන්නේ දැන් මේකෙදි දැන් ස්වාමීන් වහන්සේ අපිට කරගෙන යන්න කියන්නේත් මේ මේ දෙකම එකට දියුණු කරන ක්‍රමයක් තමයි ස්වාමීන් වහන්සේ අපිට කියලා දෙන්නේ. මේ ඒ වුණාට දැන් ක්‍රම හතරක් තියෙනවානේ. ඒ කියන්නේ එක්කෝ ශුෂ්ක විදර්ශනා වේවමියෝ කියලා. ඉතින් එතකොට මෙතෙන්දී මේ මහාගත සිත් වලදී මේක සඳහන් කරන තවත් හේතුවක් මෙතන මට ඇතිවෙච්ච ගැටලුවේ තියෙනවා. දැන් සමාජයේ එක්තරා ගුරුකුලවලදී අපිට අහන්න ලැබෙනවා ධාන ඇති වුනහම ඇති කරගත්තාම නීවරණ යටපත් වෙනවා. ඒතර නීවරණ යටපත් වුනහම ඒක කාලයක් බොහොම හොඳට හිත පවතිනවා ඊට පස්සේ අර යටින් ආපහු මතුවෙන්න පුළුවන් ඒකට අපි ආයෙත් පෙරදෙනවා කියලා. ඉතින් විපස්සනා தත්ත්වෙදී කොහොමද? ඒ නිසාම තමයි මෙතනදි පැහැදිලි කරන්නේ මහත්ගත සිත මහත්ගත සිත හැටියට හඳුනා ගන්න කියලා. දැන් ඒ යම්කිසි කෙනෙක් දැන් විදර්ශනාව කරගෙන යද්දී විදර්ශනා පාදක සමාධියක් ගොඩනගෙනවා. එතකොට ඒ සමාධිය ප්‍රථම ධාන මට්ටමේ තියනවා ඉන් ඔබට පුහුණු කලේ නැත්නම් ඒ කියන්නේ විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව ඔය ගුණාංග ටිකනේ ප්‍රථම ධාන ගුණාංග. එතකොට ප්‍රථම ධාන ගුණාංග තිබුණට ඔහුට ධානය බොහෝ වෙලා පවත්වන්නට ධාන වශීතාවයක් ඔහු ප්‍රගුණ කරලා නැතිනම් ඔහුට ඒ ධාන ගුණාංග තියෙනවා. ඒතකොට ඒ වෙලාවේ ඔහුට මහත්ගත සිතක් තමයි ඇති වෙන්නේ. විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත වූ යම් කුසල් සිතක් ඇති වෙනකොට ඔහුට ඒ කුසල චිත්ත ඒකාග්‍රතාවයත් එක්කලා ප්‍රථම ධාන සිත ඇති වෙනවා. ඒතකොට ඒක මහත්ගත සිතක් තමයි. හැබැයි ඔහුට මේ මහත්ගත සිත බොහෝ වේලාවක් පවත්වමින් අර ධානයට සමවදින්නට ඔහු වශීකృత කරලා තියෙන්න පුළුවන් නොතිබෙනවා. එතකොට දැන් මේ සතිපට්ඨාන දේශනා බුදුරජාන් වහන්සේ කරන්නේ එක කොටාශයක් අරමුණු කරගෙන නෙමෙයි සමස්තයට. එතකොට ඒ සමස්තයටම අදාළ වෙන සිත් සියල්ල තමයි මෙහිදී දක්වන්නේ. එතකොට මහාගත සිත් යම්කිසි කෙනෙකුට ඇති නොවෙනවා නම් එතන ඒ පිළිබඳව ගැටලුවක් නැහැ. මහාගත සිත් ඇති වෙනවා නම් එය මෙනෙහි කරන්නට ඕන කොමක් නිසාද නැත්නම් අර ඔබතුමා කිව්වා වගේ ඒ ධානසිතත් එක්කලා කෙලස් ධර්ම නීවරණ ධර්ම යටපත් වෙනවා දැන් මේ මෙබඳු තත්වයකිනුයි නීවරණ යටපත් වෙලා තියෙන්නේ කියලා හරියට තේරුම් ගත්තේ නැත්නම් පසු කාලීනව නැවතර යටපත් වෙලා තිබිච්ච ආපහු සක්‍රිය වෙන්නට පුළුවන් එතකොට ඒ තරත්තා වැරදි වැටහීමකට පටලවිල්ලකට පැමිණෙනවා දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් අර Eh, දැන් මහා සීවහාමුදුරුවන්ගේ eh, විග්‍රහයේදී අපට හමු වෙනවනේ උන්වහන්සේ අරහත්ත්වයටපත් වෙලා නැහැ. හැබැයි උන්වහන්සේගේ මනස කෙලස්පත් වෙන්නෙත් නැහැ. එතකොට දැන් තමන් වහන්සේ රහත් වුණා වගේ හිතාගෙන ඉන්නවා. එතකොට දැන් උන්වහන්සේ තරම් ප්‍රමාදී වෙන්නේ ඇයි? අර මුලාව නිසා. දැන් මේ නීවරණ ධර්ම යටපත් වීමකුයි මේ තියෙන්නේ මේ කෙලෙස් අහෝසි වීමක් නෙමෙයි කියන ඒ මනසේ යථා ස්වභාවය උන්වහන්සේ හරියට ප්‍රත්‍යවේක්ෂා කරගෙන නැහැ. එතකොට අර වගේ ගැටලු නිර්මාණය වෙනවා. ඉතින් අන්න එතනින් වළක්වන්නට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ මහග්ගත සිතක් තියෙනවා නම් ඒක මහග්ගත සිතක් බව දැනගන්නට ඕන. ඒ ධානසිත නිසා කෙලස් ධර්ම යටපත් වීමක් නම් ඒ බව තේරුම් ගන්නවා. මොකද්ද දැන් මනසේ පවතින වාතාවරණය කියලා ඒ පවතින తত্ত্বය ගැන නිතර අවදිමත් බව තිබිය යුතුයි කියන එක තමයි පොදුවේ එකෙන් අදහස් කරන්නේ. ඒ කියන්නේ ස්වාමින්වහන්ස දැන් ස්වාමින්වහන්සේ පැහැදිලි කරේ මහග්ගත සිත කියලා මෙතෙන්දී අදහස් කරන්නේ විපස්ස දැන් බුරුමේ සඳහන් කරන විපස්සනා ධානය පමණක් නෙවෙයි. සාමාන්‍ය අනිත්‍යානලාභියෙක් උනත් මේ ගමන සම්පූර්ණ කරනවා නම් ඔව් මේ හැකියාව තියෙනවා. තියෙන්න ඕනේ. මොකද එහෙම එහෙම නැති වුණොත් ඔහු අර ධානාසිතත් එක්කලා බද්ධ වෙලා එහෙමම පවතින්න පුළුවන්. එතකොට ඔහු විදර්ශනාවට යොමු නොවෙන්න පුළුවන්. එතකොට දැන් ඒ තමන් පවතින ධානාසිතක් නම් ඒකත් විදර්ශනා කරමින් ඉදිරියට යන ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ මෙතනදී දක්වන්නේ.